වා උපාසිකා වා ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති සාමේච පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජායාති මහා සංඝරත්නයන් අවසරේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් 45 වසරක් මුළුල්ලෙහි සදහම් අමාවැසි වස්වා අවසන් වරට කුසිනාරා නුවර උපවත්තන ශාල වනෝද්‍යානයේදී පරිනිර්වාණ මංචකයේදී දේශනා කොට වදාළ උපදේශාත්මක අනුශාසනා සූත්‍ර පාඨයක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනි. දීඝනිකායේ <coughs> සඳහන් වෙන මහා වර්ගයේ සඳහන් වෙන මහා පරිනිර්වාණ සූත්‍රාන්ත දේශනාවටයි මේ සූත්‍ර පාඨය ඇතුළත් වන්නේ. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාරාණීය පූජනීය අති ශ්‍රේෂ්ඨ වූ උපෝසත දවසක් වන විසක්පුර පසළොස්වක් බොහෝ දවස නිමිත්තෙන් සෑම බෞද්ධයන් අතරත උද්‍යෝගීමත්ව ආගමික වැඩ කටයුතු යෙදෙන අතරදී අද මේ ධර්මදේශනයේ සඳහා මාතෘකා වනුයේ මහා පරිනිර්වාණ සූත්‍ර ආශ්‍රයෙන් ජීවිතයක තියෙන අනිත්‍යතාවය විදහා පෑමයි මහා පරිනිර්වාණ සූත්‍රාන්ත දේශනාව බොහෝම දීර්ඝ දේශනාවක් බණවර පහකින් සමන්විත දේශනාවක්. මේ දේශනාව දීර්ඝ චාරිකාවකට සම්බන්ධයි. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේ මේත වසර 2596කට හිතදී විසක්පුර පසළොස්වක් පොහෝ දවසේදී මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. 45 වසරක්ම ලොවට අමා දහම් වෙසි වැස්සෙව්වා. සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවනට පමුණවා වදාලා ස්වාසෝ දහසක් ධර්මස්කන්ධේ ලොවට දේශනා කොට වදාලා තමන් වහන්සේ අවසාන 45 වෙනි වසරේදී 44 පිරේ 45 වෙනි වසරේදී තමයි ඒ කියන්නේ බුදු වීමෙන් 45 වෙනි වසරේදී තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට සපත් වුනේ. ඒ මේ සරුවඥන් වහන්සේ 44 වෙනි වස්සාන කාලයට ආසන්නව රජගහනුවර වේළුවනාරාමයට සමීප ගිජ්ජකූට පර්වතයේ වැඩි ඉන්න තැනට ආවා. අජාසත් රජතුමාගේ අගමැති කෙනෙක් වන වස්සකාර මගධ මහා මාත්‍යතුමා. එතුමාගෙන් තමයි මේ දේශනේ ආරම්භ වන්නේ. අපි මේ දේශනේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න මත්තෙන් මාත්‍රුකා කළ සූත්‍ර පාඨයේ තේරුම පළමු කොට තේරුම් කරගනිමු. යෝඛෝ ආනන්ද භික්ඛුවා භික්ඛුනීවා උපාසකෝවා උපාසිකාවා ආනන්දයෙනි යම් භික්ෂූන් වහන්සේ නමක් හෝ යම් භික්ෂුණීන් වහන්සේ නමක් හෝ යම් උපාසක පින්වතෙක් හෝ උපාසිකා මව් කෙනෙක් හෝ ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති සතර මඟ සතර ඵල නිවන කියන නවලෝතුරා ධර්මයට අනුව පවට්නා වූ අනුධර්ම ප්‍රතිපදාවේ යෙදී නම් සාමීජ පටිපන්නෝ ඒ ආර්ය අෂ්ටායක මාර්ගයේ නම් වූ සාමීජ ප්‍රතිපදාවේ යෙදුනේ නම් අනුධම්මචාරී සතර මඟඵල නිවනට අනුපිළිවෙලින් පැමිණෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන අනුධර්මචාරීව හැසිරේනම් සෝ ඒ සත්පුරුෂයා තථාගතං සක්කරෝති තථාගතයන් වහන්සේට සත්කාර කරන්නෙක් වෙනවා ගරු කරෝති ගරු කරන්නෙක් වෙනවා මානේති බුහුමන් කරන්නෙක් වෙනවා පූජේති පූජා කරන්නෙක් වෙනවා පරමාය පූජාය පටිපත්ති පූජාය පරම ශ්‍රේෂ්ඨ පූජා වන ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කළා වෙනවා කියන එක මේ සූත්‍ර පාඨ කෙටි තේරුමයි. මෙහිදී අපි සලකා ගන්නට ඕන ගිජ්ජකෝට පර්වතයේදී වස්සකාර මගධ මහා මාත්‍ය සරුවඥන් වහන්සේ ඉදිරියේ කාරණයක් කියා හිටියා. අජාසත් රජතුමා විසින් විශාලා මහනුවර ජය ගැනීමට යටත් කර ගැනීමට මාන බලනවා කියලා. හැබැයි මේට පරය කීප වාරයක් ඒ රජතුමා යුද්ධ කළා පරදුනා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ගියේ උපායක් දැන ගැනීම පිණිස. එවලාවේ සරුවක්යන් වහන්සේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යා ඉදිරියේ සිටින්දී ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අසාවදාන ආනන්දය මීට හේතදී මා විසින් ලිච්ඡවි රජදරුවන්ට අපරිහානීය ධර්ම හතක් දේශනා කළා තියෙනවා. දැනට ලිච්ඡවි රජදරුවෝ ඒ අපරිහානීය ධර්ම හත අනුගමනය කරනවා දානන්දය. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධව හොඳින් දන්නවා. එසේය ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඒ ලිච්ඡවි රජදරුවෝ අපරිහානීය ධර්ම හරියටම අනුගමනය කරනවා. ඒ ඇත්තු සමගිව එකතු වෙනවා සමගිව විසිරෙනවා සමගිව කටයුතු කරනවා නිතර රැස් වෙනවා එවාගෙම ශාස්ත්‍රීයම් බහුලව පවත්වනවා එවාගේම පැරණි <clears throat> නීති රීති කඩ නොකර මැනවින් ආරක්ෂා කරන අලුත් නීති රීති නොපනවා ආරක්ෂා කරනවා. එවාගේම නිශ්චය රජදරුවන් අතර වැඩිහිටියන්ට ගෞරව කරන වැඩිහිටියන්ගේ උපදෙස් අනුගමනය කරනවා. නිශ්චය රාජධානියෙහි කුල ස්ත්‍රීන් කුල කුමාරිකාවන් එවාගේම කුල ලෙහෙලියන්ට බලහත්කාරකම් නොකර එයත් යහතින් ආරක්ෂා කරනවා. එවාගේම නගරයේ අභ්‍යන්තරයේ නගරයෙන් පිටතත් තියෙන පූජන ස්ථානයන්ට කළ විරෝ පුද සත්කාර තාමත් මැනවින් පවත්වාගෙන යනවා. එවාගෙම එම රාජධානියට ඇතුළත් වන ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාට ආරක්ෂා සංවිධාන සැලසෙනවා. මේ කාරණා හතම කියා හිටියා. ඒ ආගෙන හිටියේ වස්සකාර මගද මහා මාත්‍ය කියනවා ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් එකක් හරි තේනවා නම් ලිච්ඡේ රාජධානිය කිසි කෙනෙකුට ආක්‍රමණය කරන්න නොහැකි වෙන බව අපට තේරුම් ගන්න පුළුවන් ස්වාමීනි මට යන්න අවශ්‍යයි තේරුම් ගත්තා මේ රාජධානිය ගැටක් කරගන්න මිත්‍ර වෙන්නට ඕනි කියලා මිත්‍ර වෙලා මිත්‍ර භේදය කරන්නට ඕනි කියලා ඔහු හිතාගෙන ගියා පසුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේට වැඩම කොට වදාලා එහිදී සංඝ පිරිස රැස්කොට අපරිහානීය ධර්ම භික්ෂු ශාසනය අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. ඒවා එකින් එකට මා මෙතෙන් විස්තර කරන්නේ නැති කාලෙ මදි වෙනවා. පළමුවෙන්ම කරුණු හතක් දේශනා කළා. භික්ෂූන් වහන්සේලා මෙතන රැස් වෙන්නට ඕන, රැස්වීම බහුල කරන්නට ඕන. භික්ෂූන් වහන්සේලා සමගිව රැස් වෙන්න ඕන, සමගිව සංඝකරණීය කරන්නට ඕන, සමගිව විසිරෙන්නට ඕන. භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ නොපැන වූ ශික්ෂාපද නොපැනවේ යුතුයි පැනෙන ශික්ෂාපද මැනවින් ආරක්ෂා කළ යුතු වෙනවා භික්ෂුන් වහන්සේලා අතරත සංඝ පිටුරුන් වහන්සේලාට බොහොම ගෞරව කරමින් උපදේශ ලැබමින් කටයුතු කළ යුතු වෙනවා භික්ෂුන් වහන්සේලා තෘෂ්ණාවට වහල් නොවි තෘෂ්ණාව අභිභවාගෙන පිළිවෙත් පුරන්නට ඕන. භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය සේනාසන කෙරෙහි ඇල්මෙන් වාසය කරන්නට ඕන. භික්ෂූන් වහන්සේලා වෙසෙන සේනාසනවලට නකමිනි සිල්ලුතුන් වහන්සේලා පැමිණෙනු පිණිසත් පැමිණි සිල්ලුතුන් වහන්සේලා පහසු වෙරණින් විසීම පිණිසත් උපකාර වෙන්නට ඕන. මේ කාරණා හත මුලින් සඳහන් කළා. භික්ෂූන් වහන්සේලා <clears throat> වැඩ කටයුතු බහුලව කර්මාරාම නොවී සිටින්නට ඕන. කතා කිරීම බහුල කරගෙන බස්සාරාම නොවිය යුතු වෙනවා. නිතර නිදා ගැනීම බහුල නොකළ යුතු වෙනවා. එවාගෙන් පිරිස් වශයෙන් ඝන සංගණිකාව ඇසුරු නොකළ යුතු වෙනවා. එවාගෙම ලාම කිච්ඡාවන් යටපත් කොටගෙන අල්පේච්ඡතාවෙන් ජීවත් වෙන්නට ඕනේ. පාප මිත්‍රයන් අසුරු කිරීමෙන් වැළකී කලන මිත්‍රයන් අසුරු කරන්නට ඕනේ. ස්වල්පවෝද අධිගමයකින් සෑහෙන්නේ නැතුව අරිහත්ත්වයට දක්වාම පිළිවෙත් පුරන්නට ඕනේ. ඔය කර්ම හත දේශනා කළා. භික්ෂුන් වහන්සේලා ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ. එවාගෙම ඉන්ද්‍රිය සංවර ඇත්තෝ වෙන්නට ඕනේ. හිරිය පාපයට ලැජ්ජා ඇත්තෝ වෙන්නට ඕනේ. පාපයට බය ඇත්තෝ වෙන්නට ඕනේ. බහුශ්‍රත වෙන්නට ඕනේ. ආරබ්ධ වීරිය ඇත්තෝ වෙන්නට ඕනේ. එළඹ සිටි සිහිය ඇත්තෝ වෙන්නට ඕනේ. විදර්ශනා ඥාන වඩන්නෝ වෙන්නට ඕනේ. මෙතන කරුණු හතක් දේශනා කළා. භික්ෂුන් වහන්සේලා සති සම්බොජ්ජංගේ වඩන්නට ඕනේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්නට ඕනේ. විරේ සම්බොජ්ජංගේ වඩන්නට ඕනේ. ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්නට ඕනේ. එවාගෙම පස්සද්ධි සම්බොධ්‍යංගේ වඩන්නට ඕනේ. සමාධි සම්බොධ්‍යංගේ වඩන්නට ඕනේ. උපේක්ෂා සම්බොධ්‍යංගේ වඩන්නට ඕනේ. මේ කරුණු හත දේශනා කළා. දැන් 35ක් කියුණා. භික්ෂුන් වහන්සේලා සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වෙත මෛත්‍රී කයින් උපස්ථාන කරන්නට ඕනේ. මෛත්‍රී වචනෙන් සංග්‍රහ කරන්නට ඕනේ. මෛත්‍රී සිතින් මෙත් සිත් වඩන්නට ඕනේ. ලදදේ බෙදා හදාගෙන පරිභෝග කරන්නට ඕනේ. සීලයෙන් සමානත්වයට පත්වී වාසය කරන්නට ඕනේ. ධර්මඥානයෙන් ප්‍රතිපත්තිඥානයෙන් සමානත්වයෙන් වාසය කරන්නට ඕනේ කියලා සාරාණීය ධර්ම හයක් දේශනා කළා. මේම අපරිහානීය ධර්ම 41ක් සරුවඥන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට දේශනා කළේ මේවා එකක් එකක් ගානේ යෙදෙනවා නම් භික්ෂු සංඝයා වහන්සේ පිළිහෙන්නේ නැත දිනුවක් වෙනවා කියලා උපදෙස් දුන්නා. ඊළඟට අනදමා හිමියන් වහන්සේට කතා කරලා වැඩියා නාලන්දාවට. නාලන්දාවේ අම්බාටක විහාරයේ කියන ස්ථානයට වැඩියා. එහිදී භික්ෂු සංඝයා වහන්සේට සීල සමාධි ප්‍රඥා සම්බන්ධ විශිෂ්ට දේශනාවක් පැවැත්වුවා. ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ වැඩ ඉන තැනට වැඩියා. වැඩකම වැඩම කරලා එහිදී සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ පුදුම විදිහේ බුද්ධ පූජාවක් පැවැත්වුවා. ඒ බුද්ධ පූජා නමින් හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුමාකාර ගුණ වර්ණාවක්. බුදුරජාණන් වහන්සේ ආසාව අදාලා සාරිපුත්‍ර ඔබ කොහොමද මේ ප්‍රකාශ කරන්නේ? ඔබ අතීතේ බුදුවරයන් වහන්සේලා නෝනෙන් දැක්කද? අනාගත බුදුවරයන් වහන්සේලා නෝනෙන් දැක්කද? දැන් තථාගතයන් වහන්සේගේ සිත දැක්කද? නෑ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේක අන්වය වශයෙන් තේරුම් අරගෙනයි මේ විදිහට බුදුගුණ නෙහි කරන්නේ බුදුගුණ වර්ණනා කරන්න කියලා. ඒ උන්වහන්සේගේ ප්‍රසාදයේ පළකරිෂ්ඨානේ නාලන්දාවේදී ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් සමග වැඩම කොට වදාලා පාටලී ග්‍රාමයට පාටලී ග්‍රාමයේ බොහෝම බෞද්ධයෝ ඉන්න ගම්මානයක් විශාල නියම් ගමක්. ඒ ඇතු හරියම භක්තිවන්ත බෞද්ධයෝ. ඒ වෙනකොට පාටලී ග්‍රාමයේ ආශ්‍රිතව මේ සුනීද වස්සකාර ඇමතිව දෙන්න හදනවා පාටලී පුත්‍ර නගරය නිර්මාණය කරන කාලයයි. ඒ කාලයේදී නගර ශාලාව ගොඩනගා නිමවා තිබුණා. පසුව මේ පාටලී ග්‍රාම වාසී බෞද්ධ එකතු වෙලා සුනීද වස්සකාර ඇමති දෙදෙනාගේ සහයෝගයෙන් ඒ නගර ශාලාවේ බුදුපාමොක් සංගරුවනට පහසුකම් සැලසලා දුන්නා. එහිදී සරුවක්ඥන් වහන්සේ විශේෂයෙන්ම පාටලී ග්‍රාම වාසී බෞද්ධයන්ට දේශනා කළ සිල් නොරැකීමේ ආදීනවත් සිල් රැකීමේ ආනිසංසත් විස්තර දේශනාවක් කළා. ඒ කියන්නේ පංචශීලයේ හරියට නොරකිනවා නම් ගිහි බෞද්ධයෙකු ඔහුගේ සීලය නැතිකම නිසා ඔහු ධනෙන් පිරිහෙනවා. කීර්තියෙන් පිරිහෙනවා. ඔහුගේ විශාරද තත්ත්වය නැති වෙනව දුරුමුඛ කෙනෙක් වෙනවා. පිරිසක් මැදට සතුටු මුහුණෙන් ඉදිරිපත් නොවිය හැකි කෙනෙක් වෙනවා. මරණාසන්න මොහොතේදී ඔහු බොහෝසෙන් සිහිමුලා වෙනවා. මරණින් මත්තේ සිව් අපායේ තැනක උපදිනවා කියලා සීලේ නොරකින්නෙකුගේ ආදීනව පහ දේශනා කළා. පංචශීලයේ මනමින් ආරක්ෂා කරන සීලවන්තයාට ආනිසංස පහක් ලැබෙන හැටි දේශනා කළා. ශීලවන්තයා ධාර්මිකව රැකියාවන් යෙදෙන බැවින් අර පරිසෙමින් ජීවත් වෙන බැවින් ධනවත් වෙනවා. ශීලවන්තයාගේ සීලය නිසාම ಗುಣ කතාව උඩ යට සරස දස දිසාවේ පැතිරෙනවා. සීලවන්තයා ඕනෑම රජ පිරිසකට උනත් බ්‍රාහ්මණ පිරිසකට උනත් ශ්‍රමණ පිරිසකට උනත් ඥාන ගියේ ගියේ තන ඔහු බොහෝම විශාරදව නිර්භීතව මේ තමා විසින් කළ යුතු දෙහි යෙදෙන්න සමර්ථ වෙනවා විශාරද කෙනෙක් වෙනවා ශීලවන්තයාගේ අවසාන මොහොතේදී පිපුන් මලක් වාගේ බොහෝම ලස්සන මුහුණේ යුතුව එළඹ සිටි සිහිනුවණින් යුතුව අවසන් හුස්ම හෙළන්න සමර්ථ වෙනවා. ශීලවන්තයා මරණින් මත්තේ නිදා පිබිදියාක් මේ සුගති ලෝකයේ උත්පත්ති ලැබනවා කියලා ශීලය ආනිසංස දේශනා කළා. මෙම සීලය පිළිබඳ සවිස්තර දේශනාවක් කළ ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පවත්වා පිරිස පිටත් කර යවුවා. බුදුපාමොක් සංගරුවන විවේක අරගෙන අලුයම් කාලේ එලිමහනේ සක්මන් කළ සරුවක්ඥන් වහන්සේ. එතෙන්දි දකින් ලැබුණා මේ තෞතිසාවශ දෙවි දේවතාවෝ මේ පාටලිපුත්‍ර නගරේ ගොඩනැගිලි ඉද්දෙන් අහසේ විමන් වෙන් කරගන්නවා දැක්කා. දැකලා අනදමාහිමියන් වහන්සේට වදාළ ආනන්දයේ මේ සුනීද වස්සකාර ඇමතියෝ දෙන්න හරියට මේ දෙවියන් එක කතා කරගෙන මේ කටයුතු යෙදිලා ඉන්නවා වගේ කියලා. පසුදා උදෑසන සුනීද වස්සකාර මගධ මහා මාත්‍යෝ දෙන්න බුදුපාමොක් මහා සංගරුවනට ප්‍රණීතව දානේ පූජා කළා. දානානිසංස දේශනාවේදීත් පහදා වදාලා යම් පෙදෙසක නැනවත් බෞද්ධයෝ වාසය කරමින් සිල්වතුන් වහන්සේලාට දන්පැන් පිළිගන්වා දෙවියන්ට පින් අනුමෝදන් කළොත් ඒ දෙවියෝ බොහෝම ප්‍රසාදයටපත් වෙලා මව්පියන් දෙන්න දරුවන් රැක ගන්නා වගේ ඒ පින් දෙන්නා වූ බෞද්ධයන්ව යහතින් ආරක්ෂා කරගනු ලැබෙනවා ඒ දෙවියන්ගේ ආරක්ෂාව ලබන්නේ දිනුවක්ම දකින්නවා කියලා බොහොම ලස්සන අනුමೋದනාවක් වදාලා. එතනින් සරුවඥන් වහන්සේ වැඩියා කෝටි ග්‍රාමයේ කියන ගමට. කෝටි ග්‍රාමයේහි වැඩ වාසය කරන කාලයේදී භික්ෂු සංඝයා වහන්සේට දේශනා කොට වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් ඒ කෝටිග්‍රාම සූත්‍රයේදී සඳහන් කොට වදාලා. එදා ඒ ස්ථානයෙන් වඩින වෙලාවේ පාටලිපුත්‍ර නගරයෙන් පිටත් වෙන දොරටුවට ගෞතම ద్వාරය කියලා නම තැබුණා. ගඟෙන් එතර වෙන තොටුපළට ගෞතම තීර්ථය කියලා නම තැබුවා මේ සුනීද වස්සකාරමැතිව දෙන්න. කෝටිග්‍රාමෙන් සරුවක්ඥන් වහන්සේ වැඩියා නාදිකාවට නාදිකාවේ තියෙන ගින්ජකාවසත කියලා ආවාසයක්. එහිදී <clears throat> වැඩ ඉන්න වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බෞද්ධයෝ බොහෝ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නාදිකාවේ බෞද්ධයෝ බොහෝ මාර්ගපාලාදීන් වාසය කරන ප්‍රදේශයක්. <clears throat> එහිදී එක එක පුජ්‍යලයා ගැන හවසවලා කලුරිය කළ එතුමා කොහෙද උපන්නේ අසවලා කලුරිය කළා කොහොම කොහොම ගැන හවා. ඒ වෙලාවේ සරුවක්මන් වහන්සේ වදාලා සාලක කියන ස්වාමින් වහන්සේ රහත් වෙලා පිරිණිවුණා. නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා සුද්ධාවාසී උපන්නා. ඔය විදිහට එක එකනා සම්බන්ධ විස්තර කියලා අන්තිමට පහදා වදාලා මේ නාදිකාවේ අනාගාමී බාටපත් වූ පිරිස 50කට වැඩි. සකදාගාමී මාර්ගඵල ලබාගත් පිරිස 90කට වැඩි. සෝවාන් වූ පිරිස 500කට වැඩි. එනිසා ආනන්දේ මින් ඉදිරියට තථාගතයන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන්න එපා. මම ඒකට කැඩපතක් දෙන්නම්. ආදාසියක් දෙන්නම් කියලා යම් කෙනෙක් මාර්ගඵල ලබා ගත්තා නම් තමන්ගේ අවසාන මොහොතේදී මරණාසන්න මොහොතේදී මෙහෙම ප්‍රකාශ කරන්න ඕනේ. මම සතර ආපායේ මිදුණු කෙනෙක්. මම තෙරුවන් පිළිබඳව අචල සද්ධාව පිහිටි කෙනෙක්. මම ස්ථීර වශයෙන් පංචශීලයේ ආර්යකාන්ත සීලයේ පිහිටි කෙනෙක් කියලා අවසාන මොහොතේදී තමාගේ අධිගමය ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා කියලා අනුශාසනා කොට වදාලා. එතනින් වැඩියා සරුවක්යන් වහන්සේ විශාලා මහනුවරට. එහිදී අම්බපාලි වනයේහි නැවතුම් ගත්තා. අම්බපාලි ඒ බව දැනගෙන ඇවිල්ලා බුදුපාමොක් සංගරෝණට දානිට ආරාධනා කළා. එහිදී සරුවක්ඥන් වහන්සේ සංඝ පිරිසමතා සීල සමාධි ප්‍රඥා ගැන දීර්ඝ විස්තරයක් වදාලා. එදවසේදීම ලිච්ඡවි රාජදාන රජකුමාරවරුත් 500ක් දෙනාව දානට ආරාධනා කරන්න. නමුත් සරුවක්ඥන් වහන්සේ වදාලා මේ අම්බපාලි ආරාධනා කරලා පිළිඅරගෙන තියෙන්නේ කියලා. පසුදා අම්බපාලි එතන දානේ දුන්නා. තමන්ගේ ආරාමේ බුදුපාමොක් සංගරුවනට සංඝ සතුකට පූජා කළා. නදේ කාලයකින් මේ අම්බපාලී මෙහි නිසස්නේ පැවිදි වෙලා සෞඛලෙස් නසා මහා මේ අරිහත්ත්වේ සාක්ෂාත් කරන්න යෙදුනා. ඒ නිසා තමයි අඹ වෙන භාග්‍යවත් බුදුරජාන් වහන්සේ පිළිගත්තේ. එතනින් උන්වහන්සේ වැඩියා තවත් චාරිකා ගමනක්. <clears throat> ඒ කියන්නේ භණ්ඩගාම කියන ගමට. එහිදීත් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනා පැවැත්තුවා. ඊළඟට හත්තිගාම, අම්බගාම, ජම්බුගාම කියන මේ තැන්වලට වැඩම කරලා ටික ටික කාලෙ ගත කරලා ඒ තැන්වල ධර්ම දේශනා කළා. අන්තිමට භෝග නගරය කියන නගරයකට වැඩියා. එහිදී විශේෂයෙන් භික්ෂු සංඝයා වහන්සේ අමතා සතර මහා පදේශයේ දේශනා කළා. සතර මහා පදේශය ගැන සවිස්තරව කිය යුතු තියෙනවා. කෙටියෙන් කියනකොට මෙහෙමයි යම් භික්ෂුවක් මෙන්න මේක ධර්මයයි විනයයි කියලා කිව්වොත් එකපාරට පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්න එපා සූත්‍රයට බහ තේරුම් කරගන්න බලන්න සූත්‍රයට ගැලපෙනවා නම් බුද්ධ වචනයට ගැලපෙනවා නම් පිළිගන්න නැත්නම් ඉවත දාන්න යම් කිසි තැනක මහා සංඝයා මෙහෙම කියනවා මේක ධර්මයයි මේක විනයයි ඒත් එකපාරට පිළිගන්නත් එපා එවාගෙම ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒක ධර්මයට විනයට බස්සලා බහන් බලන්න ගැළපෙනවා නම් පිළිගන්න නොගැළපෙනවා නම් ඉතින් අත්හරින්න. අහවාසන බොහෝ උගත් බහුශ්‍රත වික්ෂූන් වහන්සලා කීප නමක් මෙහෙම ඉන්නවා. උන්වහන්සලා මෙහෙම කියනවා. මේක ධර්මයයි මේක විනයයි. ඒත් එකපාරට පිළිගන්නට එපා, ප්‍රතික්ෂේප කරන්නට එපා. ධර්මයට විනයට බස්සවල බලන්න. ගැළපෙනවා නම් නිවැරදි බව පිළිගන්න. නොගැළපෙනවා නම් අත්හරින්න. අහවල් තැන බොහෝ මේ බොහොම උගත් බහුශ්‍රත වික්ෂූන් වහන්සලාමක් ඉන්නවා. ඉෂ්ඨවිර උන්වහන්සේ මෙහෙම කියනවා කියලා ධර්මයේ විනය ගැන යම් කාරණයක් කිව්වොත් ඒක එකපාරට පිළිගන්නට එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ධර්මයේ විනයට බහලා සංසන්දනය වෙනවා නම් ගැළපෙනවා නම් පිළිගන්න නොගැළපෙනවා නම් නොපිළිගෙන සිටින්න කියලා සතර මහා ප්‍රදේශයේ දේශනා කොට වදාලා. ඔය අතර සරුවඥන් වහන්සේ වැඩියා 45 වෙනි වසවසන්ද. ඒ වස වසන්ද උන්වහන්සේ වෙන් කරගත්තේ බේලුව ගමේ. බේලුවගමට වැඩම කරලා <clears throat> රස ලැබුණා. ඒ වස්සාන කාලයේදී සරුවඥන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන බලවත් රෝගයක් ඇති වුණා. දැඩි රෝගයකින් පෙළෙන අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ස්පාසුවක් නැතුව බොහෝම කනගාටුදායක තත්යකට ආනන්ද ස්වාමීන් වහන්සේපත් වුණා. බෙහෙත් කරනවා කරනවා කරනවා කිසිම බෙහෙතකින් සුවයක් නැහැ. නමුත් සරුවඥන් වහන්සේ අදිෂ්ඨාන කරා මා තථාගතයන් වහන්සේ වශයෙන් අප්‍රසිද්ධෝ පිරිනුවන් පෑම සුදුසු වන්නේ නැහැ. එනිසා මගේ පරිනිර්වාණයට තව මට ආශාස්කාර තව ඉදිරියට තියෙනවා. නිසා මම සතෝ සම්පජානකාරීව සමාපatti බලයෙන් මේ රෝගේ ජයගන්නෙමි කියලා අරිහත්ඵල සමාපත්තියේ සමාදින්න සමාදින්න පටන් ගත්ත වැඩිපුර වෙන දවස්වලත් අරිහත්ඵල සමාපත්තියේ සූවිසි කෝටි ලක්ෂ වාර සමාදිනවා මේ රෝගාබාධ නිසා ඊට වැඩි වාර ගණන් උන්වහන්සේ අරිහත් ඵල සමාපත්තියේ සමයදුණා. ඒකෙන් රෝගය යටපත් වුණා. රෝගී යටපත් වෙලා ඉනිමහනේ ආසනයක වැඩි ඉන්න වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ස්වාමීනි මට නම් දැන් නම් යන්තම් අස්වැසිල්ලක් ආව භාග්‍යතුන් වහන්සේට සුවයක් දැකින් ලැබිච්ච නිසා කියලා. නෑ ආනන්දය මම හිම පිරිනම් පාන්නේ නෑ මට තව කල් තියෙනවා කියලා එදා කල් දැම්ම බව ප්‍රකාශ කළා. එතනින් සරුවඥන් වහන්සේ පිටත් වුණා චාරිකාවක. ඒ චාරිකාවක පිටත් වෙලා නැවතත් විශාලා මහනුවරට වැඩියා. විශාලා මහනුවර චාපාල කියලා චෛත්‍ය ස්ථානයක් පූජන ස්ථානයක් තියෙනවා. මේ චාපාල චෛත්‍ය ස්ථානෙට අර කූටාගාර ශාලාවේ ඉඳලා අනදමා හිමියන් වහන්සේ සමග වැඩියා. වැල්ල ආනන්ද ස්වාමීන් වහන්සේට පැත්තකින් වාඩි වෙන්න නියම කළා භාග්‍යතුන් වහන්සේ පැත්තකින් වාඩි වුණා. එතින්දි සරුවාඥන් වහන්සේ දේශනා කරන ආනන්දේ මේ විශාලා මහනුවර බොහොම ප්‍රසන්නයි. බොහොම මේ ප්‍රසිද්ධ වාසනාවන්ත රටක්. මේ චාපාලි චෛත්‍යය බොහෝම ප්‍රසාදනීයයි. මේ රටේ තියෙන මේ උදේනි චෛත්‍යය, එවාගේම බහුපුත්තක චෛත්‍යය, අම්මාටක චෛත්‍යය, එවාගේම මේ මේ ස්ථානයන් බොහෝම ප්‍රසාදනීයයි. ආනන්දේ යම් කිසි කෙනෙක් ඉර්ධිපාද හතර හරියට වඩලා තියෙනවා නම් කැමතිනම් කල්පයක් වුණා ජීවත් වෙන්න පුළුවන්. ආනන්දේ තථාගතයන් වහන්සේ විසින් ඉර්ධිපාද ධර්ම සියල්ල වඩලා තියෙනවා. භාවිත බහුලීකృత කරලා තියෙනවා. ඡන්ද ඉර්ධිපාද, විරි ඉර්ධිපාද, චිත්ත ඉර්ධිපාද, විමර්ශන ඉර්ධිපාද. මෙයා පදනම් කරගෙන තථාගතයන් වහන්සේ සීලොම ධ්‍යාන අභිඥා සමාපත්තිලාභීව ඉන්නවා. තථාගතයන් වහන්සේ කැමතිනම් කල්පයක් වුණත් ඉන්න පුළුවන්. කල්පාවශේෂයක් වුණත් ඉන්න පුළුවන්. එතන කල්පය කිව්වේ ආයුෂ් කල්පයයි. ඒ කාලේ ආයුෂ් කල්පය අවුරුදු 100යි. කල්පාවශේෂ කිව්වේ ආයුෂ් කල්පයට තව අවුරුදු 20ක් වැඩි වෙන්න පුළුවන්. ඒ වෙනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මෙච්චර සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බහුසත් උත්මයෙක් වුණාට උන්වහන්සේට වෙන අරමුණක් දුන්නා මාර්දී පුත්‍රයා. උන්වහන්සේට කල්පනා කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ආරාධනා කරන්න අමතක වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ ආනන්දය යන්න ඉවේකතු ගන්න මම මෙතන ඉන්නවා ටික වෙලාවක්. ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිළිවෙලම මාර්දී පුත්‍රයා ආවා. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ බෝධි මූලයේදී වහන්සේ කිව්වා නේද? මම දැම්ම පිරිනුවම් පාන්නේ නැහැ. මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ධර්මදාර විනයදාර ප්‍රතිපත්තිදාර බහුසෘත වෙනකම් මම පිරිනුවම් පාන්නේ නැහැ කිව්වනේ. දැන් ඉතින් කොච්චරවත් ඉන්නවනේ බහුසෘත භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවරු දැන් පිරිනුවම් පාන්නේ. එදලව සාරුවක්ඥන් වහන්සේ වදාලා මාරේ ඔබ නිහඬ වෙන්න තථාගතයන් වහන්සේ තව තුන් මාසයයි වැඩි ඉන්නේ. තුන් මාසෙකින් තථාගතයන් වහන්සේගේ පරිණිරවාණය වෙනවා කියලා මාර්යාට යන්න කිව්වා. සාරුවක්ඥන් වහන්සේ තින්දී සතෝ සම්පජානකාරීව ආයු සංස්කාර වස්තජනය කළ අත්හැරිය. ඒ කියන්නේ තව තවස් 90ක් මම ජීවත් වෙනවා. ඒ 90 තුල අරිහත් ඵල සමාපත්තියේ සමවැදුණත් දවස් 90කින් පස්සේ අරිහත් ඵල සමාපත්තියට සම නොවදින්නේ මේ කියලා අදිෂ්ඨාන කළා. මේක තමයි ආයු සංස්කාරයක් අරිනවා කියන්නේ තේරුම. අරිහත් ඵල සමාපත්තියේ පරිහරණය කළොත් යම් තාකලක් තව ජීවත් වෙන්න පුළුවන් ඒ නිසයි. ඒ වෙලාවේදී මහා පොළොව කම්පා වෙන්න පටන් ගත්ත පුදුම විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ බිහිතියටපත් වෙලා එතෙන්ද ආවා. ඇවිල්ලා හැ ස්වාමීනි මේ මහ පොළොව කම්පා වුණා මොකද මොකද කියලා. ආනන්දේ පොළොව කම්පා වෙන කාරණාටක් තියෙනවා. ඒ එකක් තමයි මේ මහා පොළොව පිහිටා තියෙන ජලයේ උඩ ජලයේ පිහිටා තියෙන වාතයේ උඩ වාතයේ කෝපයෙන් ජලය කෝප වෙනවා ජල කෝපයෙන් පොළොව කම්පා වෙනවා එක කාරණයක්. අනිත් කාරණේ තමයි අභිඥාලාභීන්ට පුළුවනි ආපෝකෂණ සමාපත්තියෙන් අවකාශයේ පොළොමේ වතුරක් කරලා මේ පොළොව මේ සලවන්න පුළුවන්. ඒක දෙවෙනි කාරණේ. අනික තමයි තථාගතයන් වහන්සේ පස්තිම භවෙහි මෞකුස පරිසන්දේ ගැනීම. මෞකුසෙන් බිහිවීම, ලෞතුලා බුදු වීම, ධම්සක් දෙසීම, ආශාසාර අත්හැරීම පිරිනිවීම. මේ අවස්ථා 6යි අර 2යි 8යි. ඉතින් මේ වෙලාවේ තථාගතයන් වහන්සේ අවසාස්කාර මේ අත්හරිය එකයි කම්පා වුණේ කියලා. ඒ වෙලාවේ ආරාධනා කරාම කිව්වා දැන් කාලය ඉවරයි. දෙසරයක් කරන්නේ තථාගතයන් වහන්සේ කියලා ආනන්ද ස්වාමින් වහන්සේට ආවාද කළා. ඒ ආනන්ද ස්වාමින් වහන්සේකින් දුරුමුඛ වුණා. උන්වහන්සේට කරගන්න දෙයක් නැතිවීම ගැන. ඊළඟට තරුවාඥන් වහන්සේ තනින් වැඩිය කූටාගාර ශාලාවට වැඩම කරලා සංඝ පිළිසමතලා අනුශාසනාවක් කළා. මහණෙනි මාස 3යි තව තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ නිසා මේ තම තමාගේ ප්‍රතිෂ්ඨාව තම තමාම කරගන්නට ඕනි කියලා කොහොම ලස්සන ගාථා පේලියකින් දේශනා කළා. පරිපක්ඛෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝ මගේ වයස මුහු කුරා ගියා. මට ජීවත් වෙන්න තියෙන සුළු කාලයයි. මට මගේ පිහිට මං සලසා ගත්තා. එවාගෙම <clears throat> මගේ සරණ මා පිහිට සලසා ගත්ත බැවින් ඔබ සෑම දෙනා තමන්ගේ පිහිට සලසා ගන්න. අපමත්තා සති මන්තෝ සුසීලා හෝත භික්කවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කතේ මහණෙනි හොඳින් සීලවන්ත වෙන්න. සමාධි භාවනා වඩන්න. විදර්ශනා භාවනා වඩන්ද අප්‍රමාදව පිළිවෙත් පුරා දුක් කෙලවර කොට අමා මහ නිවන සාදා ගන්නය. යෝනිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති යමෙක් මේ බුදු සසුනේ අප්‍රමාදව වීර්යවන්තව සීල සමාධි ප්‍රඥා ප්‍රතිපatti පුරන්නේ නම් දුක්ඛාන්තාරෙන් ජාත්‍යාදී සංසාර කාන්තාරෙන් ඈතර වී අමා මහ නිවනටපත් වෙනවා කියලා දේශනා කළා. ඔය අතර සමහර ස්වාමින් වහන්සේලා බුදුරජාන් වහන්සේ තෙමසකින් පින්නුවන් පාන බැවින් අප්‍රමාදව භවනා කළා මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. ඊළඟට සාරවත්ඥාන් වහන්සේ එතනින් වැඩියා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු 500ක් සංඝ පිරිස සමග වැඩියේ පාවානුවරට. ඒ පාවානුවර තුන්ද කර්මාන පුත්‍ර කියන අනාගාමී උපාසක මහත් ධනවත් උපාසක මහත්මයෙක් ඉන්නවා. එතුමාගේ අඹුවනක් තියෙනවා. මේ අඹුවනේ තමයි වැඩි හිටියේ. ඒ බව දැනගත් චුන්ද්‍ර කරුණාර පුත්‍රතුමා ආරාධනා කළා පසුදින දානෙට. එවලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියා සරුවක්ඥන් වහන්සේට ගැළපෙන දාන වස්තු කුමක්ද කියලා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ තියෙන රෝගාබාධ තත්ත්වේ පහදලා දීලා සෝකර මද්දවේ ඊටම සුදුසුයි කියලා උපදෙස් දුන්නා. ඒ අනුව එතුම බොහෝම ප්‍රණීතව දානවත්තු සම්පාදනය කළා. දානෙට වැඩි වෙලාවේ සරුවක්ඥන් වහන්සේ වදාලා මේ ශෝකර මද්දවේ තථාගතයන් වහන්සේට පමණක් පිළිගන්වන්න ඉතිරි දේ සියල්ල පොළොවේ වල දාන්න අනිශීල දානවත් වේ සංඝයාට පිළිගන්වන්න කියලා. හේතුව මේ ශෝකර මද්දවේ කියන මේ මේක සමහර විග්‍රහ කරනවා මේ ඌරුණස් කියලා නෑ. හතු කියලා කියනවා නෑ. පස්බෝරස කියනවා ඒත් නෑ. මේක දිශහැටියට විග්‍රහ කරලා තියෙන්නේ අතිසාර රෝගයට નિયમિત ආයුර්වේද ඖෂධ සංයුක්ත මේ ඖෂධීය ආහාර විශේෂයක් කියලා. ඒක ගැලපෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ බුදු වෙන දවසේ ශීර පායාසයට මේ අන්තිම පිරිනවම් පාන දවසේ සූකර මද්දවේ කියන්නේ රසායනික ඖෂධීය ආහාරයට මේ සක්වල පුරාම දෙවියෝ දිව්‍ය අමෘතය එකතු කළා අන් කෙනෙකුට ඒක දිරවන්න බැරි නිසායි වෙන කෙනෙකුට බෙදන්න එපා කියලා අවසර දුන්නේ. ඉතින් හැබැයි ඒක සඳහන් කරන සමහර කෙනෙක් මේ වැළඳාම් පස්සේ රෝගී උස්සන් වුණා කියලා අට කතාව තෝරන උස්සන් වුණා නෙමෙයි යටපත් වුණා කියලා. ඉතින් එදා ඒ දාන වේලාවේ සරුවක්ඥන් වහන්සේ අනුශාසනාවක් පවත්වලා එතනින් පිටා තුනේ කුසනාරානූර බලා මේ වැඩින ගමනේදී බොහොම වෙහෙස මහන්සි ඇති වුණා. උන්වහන්සේට එදා ක්ලාන්ත භාවය ඇති වෙලා ගහක් මුල දිගවුන් මේ සැතපුණා. ඊළඟට පන් ඉල්ලගෙන වැළඳුවා. ඊළඟට කකුදා නදියට ගිහින් පන් පහස වුණා. ඒ වෙලාවේදී පුක්කුස කියන මේ මල්ල රාජ රජ කුමරේ එතුමා මේ මාණ්ඩලික රජ කෙනෙක් නිසා රජකම කරන කාලේ සිංහාසනයේ අනිත් කාලේ වෙළඳාම. ඉතින් වෙළඳාම යන ගමනකදී තමයි භාග්‍යතුන් වහන්සේ දැකලා සාකච්ඡාවක ඉඳලා බොහෝම ප්‍රසාදයටපත් වෙලා තමාගේ තියෙන ලක්ෂයක් වටිනා බොහෝම ලස්සන සලියුගලක් පූජා කළා. ඒ එකක් භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා අනික ආනන්ද ස්වාමීන් වහන්සේට බාර දුන්නා. එතුමා බණ අහලා තෙරුවන් සරණ ගියා. එදා සරුවඥන් වහන්සේ කකෝදානන්දී පෙන් පහස් වෙලා මේ <clears throat> දුක්ඛස රජතුමා පූජා කරපු සලුව පිළිගෙන ධාරණය කරගත්තා. එදා සරුවඥන් වහන්සේගේ ශ්‍රී දේහයේ පුදුම විදියට බැබලෙන්න පටන් ගත් අදිෂ්ඨානයකින් තොරවම ඊළඟට සාරුවක්ඥන් වහන්සේ වැඩියේ උපවත්තන ශාලවනෝද්‍යානෙටයි. එහිදී අවසර දුන්නා උතුරු දිශාවට ඉසදාලා ආසනේ පනවන්නේ ඉතින් සල්ගස් දෙකක් අතර පිහිටි මේ රාජාසනයක තමයි මේ පිරිනුවන් ආසනය පැනෙව්වේ. තින්ද වැඩ හිටියා. ඔය වෙලාවේදී දසදහස් අස්සක් වල දෙවියෝ බ්‍රහ්මියෝ ඇවිල්ලා පුදුම විදිහේ මල් වර්ෂාවල්, තූර්ය භාණ්ඩ වර්ෂාවල්, තූර්ය නාද වර්ෂාවල්, ශ්‍රුති වර්ෂාවල්, සුවඳ වර්ෂාවල් පවත්වන්න පටන් ගත්තා. ධනක් පමණ කටියක් පමණ කරවටක් තරම් පරසතු නදාරා මල් තැන් තැන් වල රැස් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ කිපානේ ස්වාමීනි බලන්න මේ වාගේ මල් පූජාවක් මම නම් දැකලා නැහැ කියලා. එතකොට තමයි මා මුලින් මාත්‍රුකා කළ සූත්‍ර පාඨයෙන් අනුශාසනා කළේ ආනන්දය මේ මල් පූජාවෙන් සුවඳ පූජාවෙන් ස්තුති පූජාවෙන් පූර්ණාද පූජාවෙන් තථාගතයන් වහන්සේට පූජා කළා වෙන්නේ නෑ ආනන්දයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී යම් කෙනෙක් සතර මඟඵල නිවනට පැමිණෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙන ධර්මාන්තන ප්‍රතිපදාව යෙදුනොත් තමයි තථාගතයන් වහන්සේට නියම පූජාව කළවන්නේ කියලා උන්වහන්සේ වදාලා. ඔබලාට උපමාන මහරහතන් වහන්සේ ඇවිල්ලා පවන් සලන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඉවත් වෙන්න ඉවත් වෙන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ අයි මේ උන්වහන්සේ බොහෝ කාලක් බුද්ධෝපස්ථාන කරපු කෙනෙක් නේ. නෑ ආනන්ද එහෙම නෙමෙයි. මේ නමගේ තේජස නිසා දසදහස් සස්සක් වලින් පැමිණි දෙවියන්ට මේ නමගේ ශරීරය විනිවිද තථාගතයන් වහන්සේ දකින්න බෑ. ඒ නිසයි මේ කිව්වේ. මොකද උන්වහන්සේ තරම් තේජවන්ත කෙනෙක් උපවාන රහතන් වහන්සේ. සරුවත්යන් වහන්සේගේ ඥාතිත්වයෙන් බෑන කෙනෙක් වෙනවා. ඉතින් ඊළඟට දසදහසක් වල දෙවියන් 12 සුදනක් මානි අහසේ ඉදිකටු මලක් තරම් තැන 60 70 තරම් රැස් වෙලා ඉන්නවා බුදු රජාන් වහන්සේ දකින්න. එදා මල්ල රජදරුවන්ට දැනුම් දීලා සන්ධ්‍යාවේදී මල්ල රජදරුවෝ රාජ මහේසිකාවරු නොයෙක් දෙනා දහස් ගණන් ගල වන්ද නමස්කාර කරලා ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේට විනය ප්‍රශ්න කීපයක් ඒ වෙලාවේදී සාකච්ඡා කළ තේරුම් ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අන්තිම වරට සංඝ පිරිස අමතා විශේෂ දේශනාවක් පදාලා. මහණෙනි තථාගතයන් වහන්සේ සෑමදාම සම්මුඛ වන්නේ නැහැ. මේ සංඝ පිරිස අතර කාට හරි සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන විදර්ශනා ඥාන ගැන මාර්ගඵල ගැන නිර්වාණ ගැන සත්‍යයක් තියෙනවා නම් දැන් අහන්නේ ඉන් ඉදිරියට අහන්න වෙන්නේ තුන් සැරයක්ම විමසුවා සීලම සංඥා නිහඬයි එවලාවේදී සරුවක්ඥන් වහන්සේම වදාලා මහණෙනි මේ ඉන්න සංඝ පිරිසේ කිසිවෙක් පෘතුජන භික්ෂුවක් නැහැ අන්තිමට ඉන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ නම. එනිසා මාර්ගපාලාමී පිරිසට මෙතන කිසිම සැකයක් නැහැ. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. මම පිරිනුවම් පාන එක නමයි සුවාසූ දහසක් ධර්මස්කන්ධය ශාස්ත්‍රුන් වහන්සේලා සුවාසෝ දහසක් හා සමානව ඔබ සැමට අනුශාසනා කරනවා මගේ ශාසනය අර සතර සතිපට්ඨානාදී බෝධිපාක් ධර්මයන් වැඩෙන හැටියට පැවතීමෙන් ශාසනයේ චිරස්ථිතියටපත් වෙනවා කියලා බොහෝ අනුශාසනා කරලා අන්තිමට බුද්ධ වචනයක් දේශනා කළා. හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වූ වයධම්මා සංඛාර අපමාදේන සම්පාදේත මහණෙනි දැන් අන්තිම වරට තෝපාමතමි මහණෙනි සීලම සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුළුයි. මහණෙනි එළඹ සිටි සිහිනුවනේ යුතුව සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාතමේ ප්‍රතිපත්ති ධර්මය සාක්ෂාත් කෙරෙත්ව අනුගමනය කෙරෙත්වා කියලා අන්තිම දේශනාව පැවැත්තුවා. ඒ දේශනේ පවත්වලා උන්වහන්සේ ඊළඟට රූපාචර ප්‍රථම අධ්‍යානයේ සමය ඇදුණා. දෙවැනි තුන්වැනි හතරවෙනි ඊළාට අරූප සමාපatti එකින් එකට අට දක්වාම සමවැදුණා. අයමත් අටේ ඉඳලා එක දක්වාම ආවා. අයමත් එකේ ඉඳලා අතර දක්වා ගියා. ඔය අතර සූසි කෝට් ලක්ෂ වාර සමාපatti සමවැදුණා. සමවැදලා අන්තිමේදී චතුර්ථ ධ්‍යානයේට අනතුරුවම මේ අන්තිම චරිමක චිත්තේ කියලා මේ අවසාන චිත්තය නිරුද්ධ වෙනකොටම පිරිනවන් පාවා දාලා මුළු ලෝක ධාතුව කම්පා වුණා. ඒ වේලාවේදී පුදුම විදිහේ දසදහසක් ලෝක ධාතු කම්පා වෙන්න ගත්තා. එවාගෙම <clears throat> දෙවි දේවතාවෝ වැළපෙන්න ගත්තා. පෘථුජන භික්ෂූන් වහන්සේලා එතන ඉහ නොහිටියත් අනාගාමී රහත් නොවූ අය ඔක්කොම කම්පා වෙන්න අනඬ ගත්තා. වේලාවේ සහම්පදී බ්‍රහ්මරාජය ඇවිල්ලා <clears throat> විදර්ශනා ප්‍රතිසංයුක්ත ගාථා දෙකක් දේශනා කළා කියා හිටියා. සද්දේව රජුර ඇවිල්ලා ගාථාවක් කියා හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගාථා දෙකකින් දේශනාවක් කළා. ආනන්ද ස්වාමින් වහන්සේත් ගාථාවක් දේශනා කළා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේට ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හලන්න ගත්තේ අනේ මට දැන් කවුද අනුශාසනා කරන්නේ මම තාම සෝවාන් වෙලා විතරයි නේ මට රහත් වෙන්න තියෙනවානේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑමට අවකාශ ලැබෙන්නේ නැහැ නේද කියලා. එවෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ළඟට කැඳවලා උන්වහන්සේ ගුණ කතාවක් සරුවඥන් වහන්සේ දේශනා කළා සහතිකයක් දුන්නා ආනන්දේ ඔබ විශාල පුණ්‍ය සම්භාරයක් අත්කරගෙන තියෙනවා ඔබ පමා වෙන්නේ නැතුව යම් වෙලාවක උත්සාහවන්ත වුණොත් ඔබේ කාන්තෙන් වහාම අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා කියලා සහතික දුන්නා මේ විදිහට සරුවඥන් වහන්සේ අවසාන මොහොතේදී ගත කළා එදා ඒ සරුවඥන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනුවන් පාවදාළ නමුත් ධාතුන් වහන්සේලාද ජීවත්ව වැඩ ඉන්නවා තුන් ලෝකයේම ධාතුන් වහන්සේලා විසිරී පවතිනවා අවුරුදු 5000ක් යනතුරු සරුවඥන් වහන්සේ ජීවමානව හා සමානයි දේශනා කොට වදාළ සවිසුද්ධ වූ සේ සද්ධර්මයේ ජීවමානව පවතිනවා එනිසා සරුවක්ඥන් වහන්සේ වැඩින්නා කාලේ හා සමානවම අපේ මේ නිවන් ගමනේ කටයුතු අපි සාර්ථක කරගන්නා ඉතින් එදා ඒ සරුවක්ඥන් වහන්සේ පවා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යඤ්ජන ලක්ෂණ ව්‍යාම ප්‍රභාකේතුමාලා ලංකාරාදීන් බබලමින් වැඩ ඉඳලා මෙසේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවයේ ලොවට පහදා දෙමින් තමන් වහන්සේගේ පරිණිරවාණය ලොවට ආදර්ශයක් දුන්නා එවාගේම ඒ සරුවක්යන් වහන්සේ දේශනා කළ චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීමේ මාර්ගය අද අපට ඇති බැවින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ගමන්ගත් ආරි සත්‍ය අවබෝධේ සාක්ෂාත් කර ගැනීමට අද මේ දවසේදී ද සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා කිරීමෙන් අත් වූ කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු එවාගේ මේ සරුවක්ඥන් වහන්සේ සාක්ෂාත් කළා වූ ආර්ය සත්‍ය ධර්ම සතර සුවසේම අපටත් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දනුන් ලබන්නේ කඩවත විරෝපදේශෙහි පදිංචි අචින්තාහා බන්දුල දිසානායක ඇතුළු හේමා කමලා ආනන්ද සුගත් යන දරුවන් සහ දෙවිල කඩුව අවදාන පාරේ හිරන්ති සහ ඉශානි අල්විස් ඇතුළු ඥාති මිත්‍රාදීන් විසින් හම්බන්තොට මහලේ වායේ පදිංචි වෙ සිට ඊට වසර 38කට පෙර පරලෝසපත් වූ කේ.එස්. සිල්වා පියාණන්ටත් ඊට වසරකට පෙර අභාවක් ප්‍රාප්ත වූ නැන්සි ඩයස් අමරවර්ධන මෑණියන්ට වසර 10කට පෙර පරලෝසපත් ඊ.එස්. දිසානායක පියාණන්ටත් වසර 5කට පෙර පරිලෝක සපත් දෙහිවල කවුඩාන පාරේ විසූ ලලිත් රංජන් දල්විස්සා මහත්මයා ඇතුළු පරිලෝක සපත් සීළු ඥාති මිත්‍රාදීන්ටත් මේ ධර්ම දානමේ කුසලයක්පත් වීමෙන් සසර ගමන සුවසේම ජවන් කරගෙන දාන ආදී පාරමී පුරා සීලු දුකින් අතිමිදී ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියන මේ කළගුණ සැලකීමේ ප්‍රාප්තිදානයක් ප්‍රේමවතී දිසානායක දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝාස වර්ධනය වේවා කියලා ආශිර්වාද කරමි. එසේම වෛද්‍යාචාරීනි පුෂ්පා ගුණරත්න මාතා විසින් මේ ධර්ම දේශනා කළ මටත් නිරෝගී සුවය දීර්ඝාස පැතෙමින්ද එවාගේම අපවත් වී වදාළ අපේ අතිපූජනීය රාජකීය පඬිද කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේට මතු බුදු බවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන්ද අපවත් වේලා ලතිපූජනීය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේටද එසේ මතු බුදු බවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන්ද පරිලෝසපස් සුවකී දෙමව්පියන් වන වෛද්‍යාචාර්ය දීද ඉෂෙට් ගුණරත්න පියාණන්ට හා එම මැතිණියට දියණිය වෙන කෞසල්‍යා බුද්ධිමනී මෙන්ඩිස් කියන දරුවා අනිකෝ සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ කුසල ආනිසංස බලයෙන් සුගති සම්පත් කෙලවර අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියන ප්‍රාර්ථනාවෙනුත් එම වෛද්‍යාචාරීනි පුෂ්පා ගුණරත්න මෑණියන් ඇතුළු පවලේ සියලුම දෙනාට තියෙන අසනීය පාපලෝපද්දරව ගෙවම් කරගෙන නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝාස ලැබේවා කියන ප්‍රාර්ථනාවෙනුත් මේ ධර්ම දාණයට දායකත්වයේ දරනවා එවාගේම පිළියන්දල තුම්බෝවිල පදිංචිව සිට නැසී ගිය සනී රූපසිංහ හා දයා රූපසිංහ දෙමව්පියන්ට එවාගේ මහර්ගම පදිංචිව සිට නැසී ගිය කේසර සංකරන්දනී පුතුණුවන්ට නාවල පදිංචිව සිට නැසී ගිය ප්‍රේමදාස දයස් පියාණන්ට නිවන් සෝපතා එසේම කරුණාංගල දහම්මදුරේ ස්වර්ණාමෑණියන් සාමාමෑණියන් ඇතුළු පිරිසට නිරෝගී සැප බල දීර්ඝාස වර්ධනය වේවා කියන ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ ධර්මා අල්කාන්ති රූපසිංහ මහත්මිය දේවිකා සෙනවිරත්න මහත්මිය අශෝකා දාස් මහත්මිය මේ ශීලම දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා දැන් මෙතෙක් වේලා අපි සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමේ සිදු කරගන්නාලද කුසල සම්භාරයේ සෑම දිනාට එකසේ මහත්ඵල වේවා මහත් ආනිසංස වේවා දෙලොව සුබසිත සැලසී කෙලවර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව නිම කරමු.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 අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපෝజ్య නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ